සංස්ථාව කෝක් කමිටුවේ සභාපතිවරයා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරේ නැහැ. ආණ්ඩු පක්ෂයෙන් පත් කරේ. Tamanට ඕන විදිහට නඩුවේ බඩුවේ ඔක්කොම ආන්දෝලනය. හැබැයි මේ අවස්ථාවේදී බය නැතුව අගමැතිතුමා සහ අපි කෝක් කමිටුවේ සභාපති වශයෙන් දියුපුරුෂකර මැතිතුමා පත් කරා. ඒ පත් කළ බලාපොරොත්තු නැතුමා ජේෂ්ඨ දේශපාලනඥයෙක් වශයෙන් හරියට වැඩේ කරා කියලා. හැබැයි කියන්න ලැජ්ජ ඇත්තට මෙතුමා කරපු එතුමා දේශපාලනයේ තුත්තු දෙකේ දේශපාලනයක් අතිවර කරා. මම වක්කීමෙන් කියන්නේ රෝසනායි මැතිතුමියත් මමත් එරා කරන පැතුමක් ඉදා හිටියා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම වාර්තාවක් ඉදිරිපත් කරන කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. ඒ අවස්ථාවේදී වාර්තාව ඉදිරිපත් කරන්නදී අපිට පරීක්ෂණ අපි අවසන් කරලා දෙන්නේ නැහැ. එතුමා වැඩගත් විශේෂයෙන්ම කෝක් කමිටුවේ සභාපති වශයෙන් මේ වගේ තුට්ටු දෙකේ වැඩ නොකළ යුතුයි.